අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 189 වෙනි වැඩමුළුව 189 වෙනි වැඩමුළුව ඉතින් අපි ඉස්සලාම අද ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක සමාරම්භය පටන් ගන්නෙ ඒ නිසා මම හිතුවා පොඩි හඳුනා දීමක් කරන්නත් මේ කරන වැඩේ පිළිබඳව මේකට කමටහන් සුද්ධ කරනවා කියලත් කියනවා ධර්ම සාකච්ඡාව කියලත් කියනවා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලත් කියනවා ඉතින් මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට විශේෂයෙන්ම අලුතෙන් ආපු යෝගාවචරයක් සඳහා දීලා තියෙන භාවනා උපදේශ පන්තිය ඒ වගේම වැඩමුළුවේ ව්‍යවස්ථා පන්තිය සහ සමාදන් කරන ලද සීලය පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් යම් ප්‍රකාශයක් තියෙනවා නම් යම් යෝජනාවක් තියෙනවා නම් විවේචනයක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඒ මොකද ඒව කරදරයක් කරගෙන භාවනා වැඩමුළුවක් කරන්න බෑ. ඒ නිසා මේ කමටහන දන්නේ නැත්නම් ඒක අහන්න ඇයි මේ ශිල්පද රකින්නේ කියලා දන්නේ නැත්නම් විශේෂ සංගරත්න නෙවෙයි අපේ උපාසක උපාසිකාව ඒක අහගන්න ඇයි මේ වැඩමුළුවට මේ නීති පද්ධතියක් දාලා තින්නේ ඇයි මේ වෙලාවටම වාඩි වෙන්නේ ඇයි මේ වෙලාවටම දාන ගන්නේ ඇයි මේ වෙලාවටම කටයුතු කරන්න කියන එක ප්‍රශ්නයක් නම් ඒකත් අහන්න. එතකොට අපිට ඒක හිතේ බර අයින් කරගන්න අවස්ථාවක් හම් වෙනවා ධර්ම සාකච්ඡාවක් මාර්ගයේ. ඒ වගේම තවත් එකක් වෙනවා ඒක වෙන වෙලාවල අහන්නත් එපා වෙන කෙනකින් අහන්නත් එපා. තේරුමක් නැහැ. ඒක අහන්න තියෙන වෙලාව තමයි මේ. ඒකට අපිට වගකීමෙන් උත්තරයක් දෙන්න පුළුවන්. එයි අපි එතෙන් ඇවිල්ලා තියෙන කියලා. ඊට අමතරව අපි අද ඉඳලා කමඨාන් සුද්ධ කරනකොට බණ අහනකොට බණ භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න තියෙනවනේ. තමන්ගේ භාවනාවේදී මතුවෙන කමඨහන ප්‍රශ්න එව්ව තියෙනවනම් ඒක දෙවෙනි කෘත්‍යයක් මේකදී කරන්නේ ඒක කමඨාන් සුද්ධ කිරීමේ ශේෂ්ත්‍රයෙන් අපි මෙතෙන්දී ඉදිරිපත් කරනවා. ඉතින් මේ කමඨාන් සුද්ධ කිරීමේදී මේ වාර්තාව ලියන හැටි පිළිබඳව මේ වෙනකොට හැම කෙනාටම තොරතුරු ලැබිලා තියෙන්න ඕනේ. කාට හරි එම ලැබිලා නැත්තම් වැඩමුළු නායකත්වය අමතන්න. ඒතර කියලා දෙයි තමන්ගේ භාවනාවේදී ලැබෙන අත්දැකීම කමටහන් වාතාවක් වශයෙන් නැත්තම් සමුක පරීක්ෂණයකට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා අපිට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ මෙතෙක් ආපු චාරිත්‍රයේ හැටියට. ඉතින් අපි ඒකෙන් තමයි වැඩපටහන පටන් අරගන්නේ ලිඛිත ප්‍රශ්න සභාගත කරනවා. ඉතින් මේක ඉස්සර අපි කෙරුවේ 60 වෙනි වැඩමුළුව දක්වත් පුද්ගලිකව ළඟ තියාගෙන. නමුත් මෙච්චර ගහනක් එක් කරන්න බැරි නිසා දැන් ඒක පොදුවේ කරනවා. ඒ නිසා ලියන එක නම් නම ගම ලියන්නේ නැහැ. ප්‍රශ්න විතරයි ලියන්නේ. එතකොට ඉදිරිපත් වෙනවා අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒකට දීලා තියෙන පැයකට වැඩිය ප්‍රශ්න අඩු වෙලා කාලේ වැඩි වෙලා තිබුණොත් සභාවටපත් කතා කරන්න පුළුවන්. ඒකට අපි මයික් එකක් එළියෙන් තියලා තියෙනවා. කෙනෙකුට ඇවිල්ලා ඒකට කතා කරන්න පුළුවන්. තමයි තියෙන ප්‍රශ්නේ ලියා ගන්න බැරි වුණා නම් ඒ වෙලාවේ මතු වුණා නම් නැත්තම් අහුවොත් හොඳයි කියලා හිතනවා ඉඩපාඩු වෙනොත් කරගන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාවක් තියෙනවා. තුන්වෙනි මතක් කිරීමක් කරනවා. අද හවසේ ඉඳලා අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. මේ දේශනාවේදී කියවෙන දේවල් වැටහෙන්නේ නැතුව හෝ තියෙන දෙයකට විරසක වීමෙන් පටලවිල්ලක් වෙලා තියෙනවා නම් භාවනාවට බාධා වෙනවනේ. ඒකත් හෙට ඉඳලා ලිඛිතව ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් මේ තුනෙන් පිට මොන ප්‍රශ්නයක්වත් අහන්නත් එපා. ඒකට අපි මේ රැස් වෙලා දහම් පාසලක්වත් මේ වෙන පොදු ධර්ම සාකච්ඡාවක්වත් නෙවෙයි. ඒ නිසා මේ අහන ප්‍රශ්නවල දීලා තියෙන කමටහන සම්බන්ධ වෙන්න ඕනේ. Tamanට මතුවෙච්චි වග වෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න ඕනේ. වෙන කෙනෙකුගෙන් අහන්නත් එපා. Tamanට අදාළ දෙයක් අහන්න. ඉතින් ඒක ඒ ටික අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් වුණත් ලොකු ජයග්‍රහණයක්. ඒක නිසා බාහිර ප්‍රශ්න අහන්න එපා, අනුන්ගේ ප්‍රශ්න අහන්න එපා, අදාළ නැති ප්‍රශ්න අහන්න එපා. උන්නේ මාතෘකාතිකේ ඉන ප්‍රශ්න අපි බාර ගන්න. යම් හේකින් අපිට මේ අදාළ නැති ප්‍රශ්න આવොත් අපි මේ ප්‍රශ්න සාකච්ඡාවෙන් අයින් කරනවා. අයින් කරලා ඒ කිනා ගින්නලා උත්තර බඳිනවා ඇයි ඒක ප්‍රශ්න සාකච්ඡාට ගත්තේ නැත්තේ කියලා. එහෙම නැත්නම් ප්‍රශ්න ලිවිලට වන්දෝත්සාහය වෙනව නෑ ප්‍රශ්න ලිවිලට උනන්දු කරනවා. උනන්දු කරවල අදාළ නැති ප්‍රශ්නයක් ආවොත් අපි ඒක මේ සභාගත කරන්නේ පැත්තකට දානවා මොකද හේතුව අපි මේ 100ක් හමාරක් එකතු වෙලා යන ගමනකදී කොහොම ඉෂ්ට සිද්ධ කරගෙන යන්න බෑ අපි අර ගත්ත පටු පරමාර්ථය ඉෂ්ට වුණොත් අපිට ලොකු දෙයක්. ඉතින් ඒක තමයි මම මේ කතා කරන්නේ. ඒ නිසා මේ වැඩ 10 දවස් 10 වැඩ බුලුවා. තුන්වෙනි දවසේ ඉතර ඉඳලා කට්ටිය කතා කරන්න පටන් ගන්නවා. ඒ කතා කරලා අහපුවම කියන්නේ අපි මේ ධර්ම සාකච්ඡාවක් කරා. කාගේවත් අහන්නත් එපා, කවුරුත් ප්‍රශ්න කරුවොත් උත්තර දෙන්න යන්නත් එපා. ඒකට මම මේ ලයිසන් එකක් දෙන්නේ. මොකද මෙතන තමයි කතා කරන වෙලාව. දකින් දකින් එක්කන අරතන හන්දිය දැන් ඉතින් කතා කරන්න හම්බෙන්න අර දැල් ගහපු නිසා. නැත්තම් සඳුරුතලාවට ගිහිල්ලා කට්ටිය කයිවාරු කෙල කෙල ඉන්නවා. බුදුට යනකොට පොඩ්ඩක් කතා කරනවා. යනකොට යන කතා කරනවා. අතර පොඩ්ඩක් කතා කරනවා. ඉතින් ඒ කිරොත් නම් කරන්න බෑ. වැඩමුළුවක් කරන්න බෑ. අපි ලස්සනට මෙතන ගිනලා තිනවා මේ වෙනකොට එක්කනට එක්කන අඳුරන්නේ නැහැ. ඔක්කොම සම්බන්ධය තියෙන්නේ වැඩමුළු නායකත්ව එක්ක හරි මෛත්‍රී එක්ක විතරයි එක එකනා කතා කරන්න එපා. එතකොට අපිට හරි මේ ලස්සනක් එනවා. හරි වටිනකමක් එනවා. අපි මෙතෙන් ආවේ විවේකීව අපේ වැඩේ කරගන්න. ඒකට මම මේ කතා කරන්නේ. ඉතින් යම් හේකින් ඒ කියන දේ අහන්න නැතුව අමතර කතා කරන්න ගියොත් මම සමහර විටක ඇවිල්ලා පිටට තට්ටු කරලා කියන්න ඉඩ තියෙනවා. කරුණා කරලා ඒක නතර කරන්න කියලා. දෙවෙනි සැරේ කියන්න තියන්නේ දෙවෙනි සැරේ දැක්කොත් ලයිස්ට් එකෙන් අපේ නම කපලා දානවා. ඊට පස්සේ එන්න දෙන්නෙත් නැහැ නිසනවනේ. නැත්තම් ඔහොම නීති නැත්තම් මේ 189ක් වැඩමුළු කරන්න බෑ. අපි මෙතෙන් ආවේ සමාජශීලී වෙන්නවක්වත් එකිනෙකා හඳුනා ගන්නවත් නෙවෙයි. අපි ආවේ මම කවුද කියලා බලාගන්න නිසා සමහර නීති ටිකක් තදින් ක්‍රියාත්මක කරන්න වෙනවා. නැත්නම් ඒක නොකිය කරනවට වැඩිය හරි හොඳයි කෙලින්ම සභාගත කරලා කියලා කරන එක. ඒක නිසා තම තමන්ගේ විවේකය රැකගන්න ප්‍රශ්නයක් ආවොත් වැඩමුළු නායකත්වය විමසන්න. එහෙම නැත්නම් ප්‍රශ්න සාකච්ඡාට දාන්න. එහෙම නැතුව කරන්න යන්න එපා. මොකද මේ මේ වැඩමුළුවක ගුණයක් මේ වගේ එකක් ගෙනියනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඉතින් අපි එකිනෙක නඩත් වගකීමක් තියෙනවා කරන්න. ඉතින් ඒ ටික තමයි මට හැමදාම කියන්න තියෙන්නේ වැඩමුළුව පළවෙනි දවසේ. ඉතින් ඒ ටික කිව්වට පස්සේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන්න යන්නේ. පිල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න හතක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මම පළමු වරට නිස්සරණ වනයේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණියෙමි. මින් පෙර මෙවැනි ස්ථානයකට පැමිණ නැත. මූලික උපදෙස් ධර්මදේශනාව හා කමඨහන් වාර්තාව ලිවීම සඳහා ලැබී ඇති උපදෙස් මාලාව අනුව මෙම වාර්තාව ලියන අතර එහි වරදක් ඇතොත් සමාව අයද සිටිමි. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. කලින් සකස් කළ අසුනේ පහසුවෙන් වාඩි වී මා දැන් මෙතන යනුවෙන් සිතමින් මම හිඳගෙන සිටින අයුරු බාහිර පුද්ගලයෙකු දකින අයුරෙන් සිතින් දකින්නට උත්සාහ කළෙමි. මෙසේ මද වේලාවක් සිටින විට හුස්ම රැල්ල හොඳින් දැනෙන්නට විය. ඉහළට ඇදී යන ආශ්වාස වාතය සිසිල්ය. එය නාසයේ මැද කොටසේ ඇතුළත බිත්ති පිරිමදිමින් ඇතුළට ඇදී යයි. එය ඊතා වේගයෙන් ඇතුළට ඇදී යන බවද නිරීක්ෂණය කළෙමි. පසුව ප්‍රස්වාස වාතය සෙමින් ඉහළට පැමිණ නාසයේ පුරා පැතිරෙමින් එළියට යයි. ප්‍රස්වාස වාතයේ මදක් උණුසුම්ය. එහි වේගය සාපේක්ෂව අඩුය. මෙසේ හුස්ම රැලි 10ක් 15ක් පමණ නොකඩවා නිරීක්ෂණය කළ හැකිය. සක්මන් භාවනාව ලනුපැදුරේ කෙළවර සිටගෙන හිටගෙන සිටින අයුරු සිතින් මවා ගතිමි. ඉන්පසුව වම දකුණ යනුවෙන් සිතමින් සක්මන් කළෙමි. ලනුපැදුරේ රළු ගතිය හා එයින් පාදයට ඇතිවන වේදනාව හොඳින් දැනුනි. මෙසේ පියවර 10ක් 20ක් පමණ අවධානය නොබිඳී සක්මන් කළ හැකිය. සිතට වෙනත් අරමුණු පැමිණි විට නැවත වම දකුණ යනුවෙන් සිතමින් සක්මන් කළෙමි. මිහිදී පාද දෙකට දැනෙන වේදනාව අතර සියුම් වෙනසක් ඇති බව නිරීක්ෂණය කිරීමට හැකිවිය. එය මා දකුණු පාදයට වඩා තදට පොළවට තබන නිසා බව අවබෝධ විය. එදිනෙදා කටයුතු උදෑසන පිරිසිදු වීම සතිමත්ව කිරීමට උත්සාහ ගතිමි. දත් මදින විට බුරුසුව විදුරු මහේ ස්පර්ශවන අයුරු හොඳින් දැනේ. වෙනදාට දත් මදින විට කෙසේ කළාදැයි මතක නැත. මෙසේ අවධානයෙන් කරන විට වෙනත් දේවල් සිහියට ඒමක් තිබුණේ නැත. අවධානය බිඳුන විට කරන දේ ගැන දැනීම නැතිවිය. සිහිය විසිරී ගිය බව මතක් වූ විට නැවත ක්‍රියාවට සිත යොමු කළෙමි. මෙම විස්තරේ අඩුපාඩු ඇතොත් සමාව අයද සිටින අතර භාවනාව ඉදිරියට පවත්වාගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් නිර්වාණය සුවය ප්‍රාර්ථනා කරමි. හොඳයි වැඩබල වටන් ගන්න හොඳ වාතාවක් ආධුනිකයෙකුට හොඳ වාතාවක් අවංක උත්සාහයක් මේකේ තියෙනවා. මේකේ පරියන්කයට ගිහිල්ලා මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා හිතනවයි කියලා ලියලා තියෙන්නේ. හැබැයි සක්මන්ට ගියාට පස්සේ ලියලා තියෙනවා මම මෙතන හිටගෙන ඉන්න බවට හිතින් තටහන ගන්නවා කියලා. ඉතින් ඒකෙදී හිතනවා කියන එක වැරදි යදවුමක්. හිතින් සටහන ගන්න එක තමයි කරන්නේ. ඒක සරුවචනන්සේ පාවිච්චි කරන්නේ ආභුජිත්වා කියන වචනේ. පල්ලංකම් ආභුජිත්වා ආභුජිත්වා කියලා කියන්නේ පළඟ බැඳලා වාඩි වෙලා ඇත්තක වහගෙන හිතින් දැනගන්නවා මම දැන් හිටගෙන නෙවෙයි ඇවිදින්මින් නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියලා. අන්න ඒකට කියන්නේ ආභෝග කරනවා කියලා. ඒ ආභෝග කරන්නේ හිත පිට ගියොත් නැවත ගෙනත් යන්න ඕනේ මෙතන කියලා දැනගන්න. සක්මණට ගිහිල්ලත් ඒකම කරන්න හිටගෙන ඇත්තක වහගෙන නෙවෙයි මේ ඉඳගෙන නෙවෙනකොට කොහොමද දැනගෙන හිටගෙන ඉන්නවයි කියලා. අන්න ඒ විදිහට හැම ඉරියව්වක්ම අනික් ඉරියව්වට වඩා වෙනස්. නිසා ඉරියව් වෙනස් වෙන හැම වෙලාවකම ආභෝග කරනවා නම් එතකොට කයෙහි හිත පවතිනවා. හිත පුළුවන් තරම් ඇතුළට ඉන්න පටන් අර ගන්නවා. එතකොට තමයි තේරි ඉරියව් මාරු කරන තියෙන ඕනෑකම විතරක් නෙවෙයි. ඉරියව් මාරු කරලා පස්සේ මොළයේ සාතිකයක් අරගන්නවා දැන් මාරු වුණා කිය. අන්න ඒක අපි භාවනාවට ලක් කරගන්න. ඉඳගෙන ඉඳලා නැගිටින්න හේතුනට පස්සේ නැගිටතර පස්සේ හිත ඒක සාතික කරගන්න ප්‍රත්‍යක්ෂණය කරගන්න දැන් නැගිටලා ඉන්නේ කියලා. කොහොමද දැන් ඉඳලා දැනගන්නේ? ඉඳගෙන ඉන්න තැනකට හැප්පෙන තැන නෙවෙයි හිටගෙන ඉන්නකොට දැනෙන්නේ. ආන්නේ තොරතුරු ටික වාර්තා කරගන්න දන්නවනම් ඒ කියන්නේ Taman ගැනමයි හිත තියෙන්නේ. සතියෙමයි හිත තියෙන්නේ. අනුන්ගේ විස්තරයක්, ඊයේ විස්තරයක්, හෙට විස්තරයක්, අතන විස්තරයක් නෙවෙයි. ඒ අනුව හොඳයි. ওই පොඩි පොඩි සංස්කරණ ටිකක් මම මතක් කරේ අපි අංගීකාව ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව අද මම භාවනාවට වාඩි වී හුස්ම දෙස බලා සිටින විට ටික වේලාවකින් සිත විසිරෙන ගතිය අඩු වී සිත තැම්පත් වූ පසු කයට සිත යොමු කෙලිමි. ටික වේලාවකින් පසුව නිින්ද ගියාක් මෙන් දැනුනි. නමුත් නිින්ද ගියේ නැති බව විශ්වාසය. පැය භාගයකට පමණ පසුව සිතුවිලි දැනුනි. භාවනා කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා සුදුසු උපදේශක් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ අර මූල කර්මස්ථානයක් නැතිකමේ පාඩුව රචනයේ පුරාම පේන්න තියෙනවා. ඉඳගත්තට පස්සේ හිත යොදන්නේ මොකේටද කියන එක වාක්‍යයක් වශයෙන් ලියවිලා නැහැ. මම බලන්නේ හුස්ම දිහාද ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහාද පිම්බීම හැකිලිම දිහාද කියලා එකක් දන්නවනම් අර නිින්ද යන කතාව වෙනකොටත් බලන්න අර දැක්ක හුස්ම පෙනෙමින්ද නිින්ද ගිහිල්ලා තියෙන්නේ නැත්නම් ඒක ක්‍රමයෙන් නොපෙනී කියලාද නින්ද කියලා දෙන එක සැරේ නොපෙනී කියලාද නින්ද කියලා තියෙන කියලා නින්ද වගේ වෙලාවටත් ඒ ගත්ත මූල කර්මස්ථානේ අපිට සම්බන්ධීකරණය කරන්න ගන්න පුළුවන්. හිතවිලි එනකොටත් බලන්න පුළුවන් ඒ හිතවිලි තියෙද්දි හුස්ම තියෙනවද? හිතවිලි තියෙද්දි ගත්ත මූල කර්මස්ථානේ තියෙනවද කියලා. ඉතින් ඒ වගේ අර මූල කර්මස්ථානයක් නැත්නම් බුදුචානන්සේ චප්පාණක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නානා ගෝචර ඇති නානා විෂය නැති සත්තු හය දෙනෙක් එකට බැඳලා තිබ්බහම එක එක එක එක දිහාවට අදිනවා. පක්ෂියෙකුයි හිවලෙකුයි බල්ලෙකුයි මාළුවෙකුයි කුරුල්ලෙක් තමයි. දාපම එක එක බලවත් එක ඔක්කොම ඇදගෙන යනවා. එක ඔක්කොමලා එකට බැඳලා හරියන්නේ නැහැ. ඒකල කණුවකට තියලා ගහනවා. කණුවක හිටියොත් එimhe ඇද්දට කණුවෙන් එහාට යන්න බෑ. ඉතින් භාවනා යෝගාවචරය කියන්නේ කණුවක් තියෙන කෙනෙක්, අරමුණක් තියෙන කෙනෙක්, කර්මස්ථානයක් තියෙන. ඉතින් යා කොච්චර පිට ගියත් කර්මස්ථානයට සම්බන්ධය බලන්න පුළුවන්. එහෙම එකක් නැත්නම් සත්තුන්ගේ ආයලයට 6 දෙනා අදිනව කොහෙ හදිනවද කියන්නේ. එලි පිළිල තියනවාද කියවලා බැලුවොත් මූල කර්මස්ථානයක් නම් කරලා තියනවාද? ඉතින් ඒකේ දෝෂයක් තියෙනවා. ඒ නිසා මේ පාදම රේඛාව ගහන්න නැතුව ප්‍රස්ථාර අඳිනවා කියන එක වෙන්නේ නැහැ. ඒක නිසා කරුණාකරලා උසාවියට දැනුම් දෙන්න වාර්තාව ඇතුල් කරන්න මම භාවනා වෙනකොට මොකක් කර්මස්ථානයේ කරගෙනද භාවනා කරන්නේ. එහෙම නැතුව අර හිත පිට ගියා මේ හිත පිට ගියා කිව්වහම මූලික කමඨහන උපදේශ නොලබපු කෙනෙක් වගේ. ඒක නිසා කරුණාකරලා තම භාවනා කරන අරමුණ රචනයේ අඳුනා දීමටම ඇතුල් කරන්නේ. එතකොට පටලවිල්ල වෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මම පර්යංකයේ හොඳින් සුව පහසුව වාඩි වී මම දැන් මෙතන යන්න මෙනෙහි කරමි. පසුව පිරමීඩාකාරව පෙනෙන මේ ශරීරයටද පසුව ආනාපානයටද සිත යවමි. එවිට ආනාපානය තුනී වී ගොස් සිතුවිලිද පහළ වී ඒ තුලින්ම සිත ඇතුළට නැවෙන බවක් දැනේ. මෙය නිින්දක් මෙන් දැනුණත් බොහෝ විට ඇතුළත ක්‍රියාකාරීත්වයකින් යුතුව සිත අවදියෙන් සිටින බවක් වැටහි. සමහර අවස්ථාවලදී ගැස්සී ඇහැරීමක් සිදු වූ පසු ආලෝකයක් පහළ වී ඒ තුලින් රූප පහළ වී ස්වාමින් වහන්සේලාගේ ස්වરૂපයගත් රූප බොහෝ විට දිස්වේ ටික වේලාවකින් එය නැති වී යයි මෙසේ සිටිය හැක්කේ පැය භාගයක් පමණ කාලයකී පසුව සිතුවිලි වලට වැටි භාවනාව එපා වී නැගිට සිටීමට සිත් වෙයි. සක්මනේදී පාදයට සිහිය තබා ගැනීම සඳහා කෙටියෙන් වම දකුණ ලෙස සිහි කරමින් ගමන් කොට උණුසුම සීතල කම්පන චංචල දෙස කෙටියෙන් බලමි. පසුව සක්මන ඕවලාකාරව ගමන් කරන සැටි දකිමි. ඕවලාකාරව ගමන් කරන පාදය අවසානයේ හිස් තැනක්ද දකිමි. පාදය බිම තැබීමට ෂණයකට මත්තෙන් හිස් තැන දකිමි. එය අනිත්‍ය ලෙසද මෙනෙහි කරමි. පර්යංකයේදී මෙන් බොහෝ වේලා සිත පාදයේද තැබීමට නොහැකිය. වරින් වර වෙනත් අරමුණු වලට ගියත් යලිත් පාදයට සිතගත් වහාම ඕවලාකාර ගමන හා හිස්තැන දකිමි. ස්වාමින් වහන්ස පර්යංකයට සහ සක්මනට පරිබාහිරව සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන දැඩි ද්වේෂයට මුහුණ දීමට සිදුව තිබේ. කෙතෙක් උත්සාහ ගත්තද මැඩ පැවැත්විය නොහැකිය. ද්වේෂයේ ලෙස දැනගත්තද නොනවති. දෙතොල් වෙවුලන අයුරු පවා දැනගනිමි. එය ටිකකින් නැවතුණත් යලිත් එවැනි අවස්ථාවකට මුහුණ දුන් වහාම යලි ද්වේෂය ඉස්මතු වේ. මෙය භාවනා කරන කෙනෙකුට තරම් නොවන බවද නොගැලපෙන බවද දනිමි. ගරුතර ස්වාමින් වහන්ස මෙය පාලනය කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් දෙපා නමෙද උපදෙස් පතමි. ඔය වගේ නිතර රාගයක් හෝ නිතර ද්වේෂයක් මතුවෙනවා නම් හිතෙන්නේ නම් ඒක කෙලෝරක් නැතුව දිගට එන රාගයක් දිගට එන ද්වේෂයක් කියලා. මේකේ ද්වේෂය. නමුත් කොච්චර කාලයක් ඇයිදී මතු ද්වේෂේ මතුවෙන හැම වෙලාවෙම ඒකේ බලය කැඩෙනවා. ඊගාසරේ මතුවෙනකොට ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් මතුවේ. ඊසරේ මතුවෙන්න අඩුවේ. ඒ නිසා මතුවෙන්න දෙන එකමයි වැඩි. ඒක යටපත් කරන්න කරන්න ඇතුළට නැමෙනවා. එළියට යන්න යන්න පේන්නේ නම් හැමදාම ද්වේෂය එනවයි කියලා. ඒසත් ද්වේෂය අපවම දැනගන්න මම ඉන්නේ ද්වේෂය. හොඳට උත්සාහ කරන එක රාගේ නොවන බව දන්නේ කොහොමද කියලා. ටික කාලයක් යනකොට දැනගන්න පුළුවන් මේ මේ ද්වේෂය එනකොට මම හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? හිටගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියලා බැලුවොත් ඔය ද්වේෂය කියන්නේ ඒකාකාරයක් නෙවෙයි කඩ කඩ වෙලා ගිහිල්ලා තියෙනවා. අතරෙන් පතරේ තමන්ගේ කර්මස්ථානට යන්න පුළුවන්. ඒ නිසා කැතැසිස් කියලා කියන්නේ කවුන්සලින් කියලා කියන්නේ ෆ්‍රී ඇසෝසියේෂන් කියලා කියන්නේ ඔය ද්වේෂයට යන්න ආරින. යන්න යන්න යන්න යන්න ඕක ගෙවීමක් සිද්ධ වෙනවා. යට කරන්න යට කරන්න බෝ වෙනවා. ඒ නිසා ද්වේෂය මතුවෙන්නේ කොහොඳ විශේෂයෙන් මේ වගේ තැනක ඉන්නකොට අපිට ඒක ක්‍රියාවත් කරන්න වෙලාවක් නැහැ නේ. හිතේ මතුවෙනවා. උට යන්න ආරින. එතකොට ඇතුලේ තියෙන බැටරිය ඩිස්චාර්ජ් වෙනවා වගේ ද්වේෂය අඩුවීමක් වෙනවා. අපි දැන් කරන්නේ ද්වේෂයට ද්වේෂ කරන එක. ඒතකොට ද්වේෂය වැඩෙනවා. බුදුජානනාංශයේ දේශනා කළ තියෙනවා නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන. අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තෝ. ඒ ද්වේෂයට ද්වේෂ කරන්න එපා. මේ මුළු ලෝකෙම තියෙන හැම දැනුමක්කොටම හේතුව ද්වේෂය තමයි. අපි දැනුම හොයාගෙන යන්නේ දැන් වර්තමානයේ හොඳ නැති ඉඳන්නේ. වර්තමාන තියෙන ද්වේෂය නිසා අපි නවතාවල් හොය හොයා යනවා. ඒ ඔක්කොම යන්නේ ද්වේෂය හරහා ලැබෙන ඔක්කොටම කියන්නේ ඥානය කියලා. ඥානය කියන්නේ ද්වේෂයේ නියුන් සහෝදරයා. ඥානයේ තියෙන හැම කෙනා ළඟම ද්වේෂය තියෙනවා. ද්වේෂයේ තියෙන හැමතැනම ඥානයේ තියෙන. ඒකයි ඔය ඥානින් වැඩි වැඩි ආයතන වල හරි රණ්ඩු. හරි ඊර්ෂ්‍යාක. කෙලවරක් නෑ. අපි හිතන්නේ ඥානෙ වෙන්නකොට විද්‍යා දදාති විනයන් කියලා විනයක් එන්න වෙයි කියලා. ওই කඩප්පුලි ඥානෙ නම් ඒක ඒක නෑ. ඒ නිසා ද්වේෂයට වෛර කෙරුවොත් ඥානෙ නැතු වෙනවා. ඒ නිසා ද්වේෂයට වෛර නොකර එළියට එන්න දෙන්න. ඒ එන අතරමැද බලන්න මම තාම හුස්ම ගන්න බව දන්නවද? ඉඳගෙන නම් ඉඳගෙන ඉන්න බව දන්නවද? ඇවිදිනකොට ඇවිදින බව දන්නවද කියලා ඔය කිසිම द्वේෂයක් නැහැ. අන්න ඒ තමන්ගේ ඉරියව්ව දැනගැනීමේ හැකියාව වහයලා ගන්න द्वේෂයක් ලෝකේ නැහැ. මට උන්නා තිම්මලා මතක නැතුණයි කියලා දිහාතියක් තියෙන්නේ. කිව්වට යෝගාවචර දැන ඕනේ द्वේෂයක් ආවම මම දැන් හිටගෙන ඉන්නේ. මම දැන් ඉඳගෙන ඉන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඒ කියන්නේ द्वේෂය දුර්වලයි සතිය බලවත්. ලෝකේ තියෙන සියලුම අකුසල් වලට වැඩිය සතිය බලවත්. ඒ නිසා द्वේෂය එළියට එන්න අරින්න අලුතෙන් කර්ම රැස් වෙන්න දෙන්න එපා. අලුතෙන් කර්ම රැස් නොවීමට නම් ද්වේෂයට ද්වේෂ කරන්න එපා. අදිෂ්ඨාන කරගෙන හැකිතාක් අර කියලා තියෙන විදිහට මම දක්න වශයෙන් සක්මන මෙනෙහි කරන්න. එදිනෙදා මේ පරියන්කේ ඉන්න වෙලාවේ තමන්ගේ මූල කර්මස්ථානයේ වහ වහ ළඟ ළඟ මෙනෙහි කරන්න. එතකොට හිතට ද්වේෂයට රිංග ගන්න ඉඩක් නැති වෙනවා. නමුත් කලබල වෙන්න එපා. ඒකට ටික දවසක් නැවතිල්ලේ තමයි මේක පුරුදු කරන්න ඕනේ. ඒකට උපක්‍රමයක් තියෙන නිසායි මේකට ප්‍රතිපදාව කියලා කියන්නේ. නිසා ද්වේෂෙ පිට වෙන්නේ කොහොඳයි. ද්වේෂය තියෙද්දී අරමුණ මෙනෙහි කරන්න පුළුවන් නම් හොඳයි. ළඟ ළඟ මෙනෙහි කිරීමෙන් මෙනෙහි කිරීමට ඡන්දෙ දෙන්න. ද්වේෂයට එන්න තියෙන ඉඩ මග අවුරණ එකයි කරන්න බෑ. ද්වේෂයට ද්වේෂ කරන්න එපා. එච්චරයි කියන්නේ. තෙරුවන් සරණ වේවා ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවනාව වඩන විට සුළු වේලාවකට පසු හුස්ම රැල්ල කෙරේ අවධානයෙන් සිටින විට ආශ්වාස ප්‍රශ්වාසයේ නොතේරි මෙය භාවනාවේ වර්ධනයක්ද සක්මන් භාවනාවේ යෙදී සිටින විට බොහෝ වේලාවක් යන විට යටිපතුල පොළවේ හොඳින් දැනෙන අතර එහි ගමන નિરાයාසයෙන් සිදුවේ. නමුත් නැවත සිත විසිරී යයි. සෑහෙන වේලාවකට පසු නැවත සමාධිගත වේ. නමුත් බොහෝ වේලාවක් සමාධිගතව පවත්වාගෙන යා නොහැකිය. තෙරුවන් සරණයි. ඔය දෙකක් මතක් කරන්න පුළුවන් රචනයේ හැටියට ඒ පස්සේ කියපු විදිහට පරියන්ක සක්මනේ හිත පිට ගිහිල්ලා විවිධ කරුණ නිසා නැවත හිත සමාධියට හෝ අරමුණට හෝ සතියට හෝ එන්නේ මගේ උත්සාහයක් නිසාද නැත්නම් ඉබේද කියලා බලන්න. පිට යන්නේ නම් මගේ උත්සාහයක් නෙවෙයි ඉඩ තියෙනවා. නමුත් පිට ගිය හිත නැවත එන්නේ මම කියලාද? එහෙම නැත්නම් ඒක ඉබේ සිද්ධ වෙනවද? ඉබේ සිද්ධ වෙනව හොඳයි. පිට යනව නරක නම් එන එක හොඳනේ. ඒක නිසා ඒ නැවත පිට ගිය හිත නැවත එන එක විස්තර කරන්න පුළුවන් නම් භාවනා ජීවිතේ 150ක් ඉවරයි. අපි මේ දවස් 10 වැඩ පිළිවෙල උගන්වන්නේ ඔච්චරමයි. කොච්චර හිත පිට ගියත් නැවත එන එක ගැන විස්තර කරලා කියන්නේ කියලා. පරියන්කේත් ඒ කියලා තියෙන විස්තර වල හැටියට තමන් ඉඳගෙන ඒ කරගෙන යන වෙලාවේදී අර සක්මණේ වෙන වැඩේම ඕන තරම් වෙනවා. හිත පිට යනවා සද්ද වේදනා හිතිලොට නැවත බලන්න කොච්චර ඉක්මනට නැවතත් හිටපු අරමුණට ගන්න පුළුවන්ද ඒක සිද්ධ වෙන දෙයක්ද නැත්නම් කරන දෙයක්ද කියලා බලාන ගියොත් වැඩමුළුවේ දවස් 2 3 4 යනකොට තේරෙයි ආපහු හිත අරමුණට නික්ලේශී තැන්න ගන්න පුළුවන් කියලා මේ හැකියාව උත්සාහ කරන කෙනාට විතරයි ලැබෙන්නේ. දන් දුන්නට ඒ පින කුසලතාවය ලැබෙන්නේ නැහැ. සිල් දැක්කට ඒක ලැබෙන්නේ නැහැ. පොත් කියුවට ලැබෙන්නේ නැහැ. මෛත්‍රී බුදුහාමරෝ හිටියත් ඒක ලැබෙන්නේ නැහැ. තමන්ම කරන්න ඕනේ නිසා ඒ සක්මණේ තියෙන ආදර්ශය අරගෙන නැවත හිත එනවනම් එන්නේ කාගේ මෙහෙවීමෙන්ද නැත්නම් ඒක ඇත්තට මෙහෙවීමකින්ද නැද්ද කියන කොහොඳට දක්ලා විස්තර කරන්න උත්සාහ කරන්න. එතකොට භාවනා හරි විනෝදාංශයක් වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස අද උදෑසන පර්යංකයේ සඳහා සක්මණෙන් පසුව හිඳගතිමි මගේ කමටහන ආනාපාන සති භාවනාවයි හුස්ම ඉහළට යන විට ආස්වාසයේ ලෙසත් පහළට යන විට ප්‍රස්වාසයේ ලෙසත් මෙනෙහි කෙලිමි. ටික වේලාවකදී ආනාපානය සියුම් විය. සිතුවිලි විශාල වශයෙන් ඒමට පටන් ගති. ඒවා එනවා යනවා පැහැදිලිව සතිමත්ව දෙක ගතිමි. තන තන වේදනාවක්ද ඇතිව නැති වී යයි. ශබ්දද ඇතිව නැති වී යයි. හොඳ සතිමත්ය. විටක සතිය නැතිව යයි. කිසි කලබලයක් නැත. හුස්ම රැල්ලද වරින් වර මතුවේ. සක්මන් භාවනාව මුලදී වම දකුණ ලෙසද ඊළඟට ඔසවනවා තබනවා ලෙසද මෙනෙහි කළා. වේගය ක්‍රමයෙන් අඩු වුණා. ඇතැම් විට පාදවල රළු බව, සියුම් බව, උණුසුම, සිසිල, තද මොලොක් බව මත තද මොලොක් බව සමාවන්න පාදයන් බර වැඩිවන විට අනෙක අඩුවන බව පතුල පොළවේ ගැටෙන ආකාරය විලුඹ සිට ඇඟිලි දක්වා හොඳින් දුටුවා. සක්මන් පැය පුරාවට හොඳින් සක්මන් කළා. දෛනික කටයුතුද සතිමත් වීමව කර ගැනීමට වෙර වඩනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙත් තියෙනවා ඉස්සරහකෙත් තියෙනවා අර පරියන්කේ ඉන්නකොට තමන්ගේ කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් ගෙවිලා යනකොට යම් තැනකදී අර හිතවිලි බහුල ගතියක් වේදනා බහුල ගතියක් එන්න පටන් අර ගන්නවා. මේක තවදුරටත් අපිට කියන්න පුළුවන් නම් අරමුණ ගෙවි යෑමේ වෙනස් වීමේ ස්වභාවයේ බලාන ඉන්නකොට හිතවිලි එන්න පටන් අර ගන්නකොට තාම ආනාපානේ බලන්න පුළුවන්ද? ඒක දැන් තියෙන්නේ ගොරෝසුවද සියුම්ද අතිසියුම්ද? වේදනාව එනකොට ආනාපානේ තියනවාද? ඒක තියෙන්නේ ගොරෝසුවද සියුම්ද අතිසියුම්ද කියලා ඒ වේදනාව අස්සෙන් හිතවිලි අස්සෙන් ආනාපානේ කතාව රචනය තේමාව දිගට පවත්වාගෙන යන එක තමයි ඔය ගඟ දිගේ ඉහළට පීනවා කියලා බුදුහාමුදුර අපිට උගන්ලා තියෙන්නේ. ඒ නිසා සද්දයක් වේදනාවක් ආපු ගමන් ආනපනේ අමතක කරන්න එපා. අමතක කරන්න තමයි වෙන්නේ. නමුත් Taman ප්‍රයෝගශීලී වෙන්න ඕනේ. මේ සද්ද වේදනා හිතවිලි මැද පේන ආනාපානයත් සද්ද වේදනා හිතවිලි නැති තැන පේන ආනාපානයත් අතර සංසන්දනය බලන්න දන්නවනම් නන්නත්තර වෙන්නේ නැහැ. ඒක ඊටාම සියුම් වැඩක්. කලබල වෙනකොට කුරුස් කටියවත් අත දාගන්න බැරුව කලබල වෙන්නේ නැතුව බලන්න මේවා වෙනකොට මොකටද හුස්ම දැල්ට වෙලා තියෙන්නේ කියලා. ඒක පරියන්කේ වගේම සක්මනේදී සිද්ධ වෙනවා. සක්මනේදී වෙන්නේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සක්මන් කරන්න ඕන එක අනායාසයෙන්ම සක්මන වෙන්න පටන් ගන්නවා. මෙනෙහි නොකරම යන්න පටන් ගන්නවා. එතකොට වම් පාය උසරනට දකුණු පාය බර නැති වෙනවා. වැඩි වෙනවා. දකුණු පාය උසරනට වම් පාය බර වැඩි වෙනවා වගේ දේවල් ගොඩාක් විස්තර පේනවා. ඒක නිසා නැවතත් මම අවධානය යොමු කරන පරියන්ක විස්තරයට අරමුණු එනකොට ඒ අරමුණු වශයෙන් මූල කර්මස්ථාන මොකද වෙලා තියෙන්නේ මූල කර්මස්ථානයේ රචනය කොහොමද තේමාව කොහොමද පැවැත්ම කොහොමද කියලා ලියන්න දන්නවනම් මොන කෙනා කරදර කරත් මොන විදියෙන් බාධා කරත් බාධාව සාධකයක් කරගන්න පුළුවන් ඒ නිසා අන්නේ ඒ කමඨාන සුද්ධ වෙනවනම් අනිත් දවසේ රචනයෙන් අපිට අල්ලන්න පුළුවන් ඒක මේ කියන කාරණා තේරෙනවාද කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කලක සිට ආනාපාන සති භාවනාව කරන යෝගිනියක් වෙමි. මම භාවනා කරන විට එම කාලය තුල මගේ බෙල්ල අංශක 40කි. සමවන්න මම භාවනා කරන විට එම කාලය තුල මගේ බෙල්ල අංශක 30ක් 40කින් පමණ දකුණට බර මෙය දැනෙන විට ලැජ්ජාවටපත් වී බෙල්ල කෙලින් කර ගනිමි. දැනට දකුණු බෙල්ලේ දකුණු පසද ඒ අතද වේදනාකාරී වේ. ඒ නිසා වරින් වර බෙල්ල කෙලින් කර ගැනීමට වෙහෙස දරමි. මෙය කළ යුතුයද නැද්ද? කරුණාකර පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට සුවපත්භාවය ප්‍රාර්ථනා කරමි. දැන් සාමාන්‍ය ලෝකෙත් කරකෙන්නේ අංශක 23ක් ඇලවෙලා ප්‍රශ්නයක් නැහැ. මේ පොඩ්ඩ ඇලවිලා තියෙන්නේ. ඒක තමයි ඍතු ගුණ ඇවිල්ලා තියෙන්නේ. ඔහුදෙන් ප්‍රශ්නක් වෙන්නේ තියෙනවා ඉස්සරහට අවුරුදු 1000ක් අමාරක් යනකොට දැනට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බෙල්ලේ අමාරුව තියෙනවා නම් ඒකට උත්තරේ තමයි කිසිම කෙනෙකුට මේ ලෝකෙ කෙලින් ඉඳගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉන්නේ අඟර දඟර. හිත ගන්න කියන බෑන්ඩ විනාඩියක මොකද වෙන්නේ කියලා කට්ටිය කිසිම කෙනෙකුට හිතගෙන ඉන්නත් බෑ. ඉන්න පුළුවන් එකම උත්පන්නාංශයේ සරුවචනාංශය විතරයි. මුග කෙනෙක් දන්නෙත් නෑ ඒක. මේ දරුවන්ට උගන්වනවා කෙලින් ඵලයල්ලයි කියලා මහේ කාලය යන්නෙත් කක්කොට්ට වගේ. ඒ නිසා බෙල්ල ඇද වෙලා තියෙනවා නම් ඇද වෙන්නේ ඉස්සෙල්ලා ආනපානෙ කොහොමද වැටෙන්නේ? ඇද වෙලා තියෙනකොට ආනපානෙ කොහොමද වැටෙන්නේ? ඇදවිල්ල ඇරියට පස්සේ ආනපානෙ වැටෙන්නේ කොහොමද කියලා බලන්න ඕනනම් පොඩ්ඩක් සංස්කරණය කළ කියන්නේ ආනාපාන සතිය. බෙල්ල ඇද වෙලා තියෙනකොට සතිය කොහොමද? නිවැරදි කෙරුවොත් සතියට මොකද වෙන්නේ? නිවැරදි නොකර සතිය දිගට ගියොත් මොකද වෙන්නේ කියන තොරතුරු දෙනවනම් පොට්ටේකට උනත් උත්තර දෙන්න පුළුවන්කට. ඒ තොරතුරු දෙන්නේ නැතුව මගෙන් ඇහුවට මට කියන්න බෑ. බෙල්ලද වෙලා තියෙදි එහෙම ඉන්නද වෙනස් කරන්නද කියලා. වෙනස් කිරුවට පස්සේ සතියට ලැබෙන ලාභේ මොකක්ද? ඊට පස්සේ Tamanට පැහැදිලි සතියක් ඇවිල්ලා අරමුණේ ඉන්න පුළුවන්කම ලැබෙනවද? එහෙම නැත්නම් බෙල්ල වෙනස් කිරුවා කියලා පශ්චාත්තාවපයක් ඇවිල්ලා හිත පස්ස ගන්නවද කියන කාරණා ටික මේකේ ලියවිලා නැහැ. ඒ ලියපෙකන කැමැති දත උසලා සභාවට මෙතරතුරු දෙන්න. එතකොට පුළුවන් අදම නඩුවේ තීන්දුවක් ඇති කරගන්න. තීන්දුවක් ගන්න. එහෙම නැත්තම් අත උස්සන්න බැන්නම් අපි හෙටත් ලියන්නේ කියලා කියනවා කරුණා කරලා මොන වෙනසක් භාවනාවට කරත් ඒ වෙනස නිසා සතියේට එන බලපෑම කරුණා කරලා ලියන්න. නැත්තම් මට කිසිම දෙයක් මූලික තොරතුරු නැති වුණොත් මට අදහස් ප්‍රකාශ කරගන්න බැරි වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසන් ලිඛිත ප්‍රශ්නය ස්වාමින් වහන්සේ පින්වත් නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. තෙරුවන් සරණයි. මම මීට පෙර වැඩසටහනකට සහභාගී වී ඇත. මම මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම දෙස බැලීමට පුරුදු වූ අයෙක් වෙමි. පහසු ලෙස අසුන්ගෙන මද වේලාවක් සිටින විට උදරය පිම්බීම හැකිලිම ප්‍රකට වේ. විටක පිම්බීම දිගය සම්පූර්ණ උදරයම වාතයෙන් පිරෙන බවක් හැඟේ. බොහෝ විට ඇත්තේ කෙටි පිම්බීමය. එවිට උදරය ඊතරම් පිම්බෙන්නේ නැත. මෙලෙස පිම්බීම හැකිලිම දෙස සතිමත්ව බලා සිටින විට සිත බාහිර ශබ්ද අරමුණු කරා යොමු වේ. සිත පිට ගිය බව දැනුන විට නැවත මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කළෙමි. මෙලෙස සිත පිට ගොස් ආපසු එන මුල් වාර කීපයේදී මූල කර්මස්ථානයේ දැනීම ආපසු ඒමට වැඩි වේලාවක් ගත් නමුත් පසුව මූල කර්මස්ථානයේ දැනීම එකවරම පෙර පරිදිම ඇතිවන බව අද්දුටු වෙමි. සක්මන ඔසවනවා යවනවා තබනවා යනුවෙන් කරමි. අඩි 20ක් පමණ නොකඩවා සතිමත්ව සක්මනේහි යෙදීමට අද දින හැකිවිය. ලනුපැදුරේ ගොරෝසු බව හා වැලිමලුවේ සිනිඳු බව හොඳින් දැනේ. ඇතැම් ලනුපැදුරු වල ගොරෝසු බව වැඩිය. ඒ වායේ සක්මනේදී යටිපතුලට දැනෙන වේදනාවක් වරහන් තුල පුපුරු ගසන්නාක් මෙන් දැනෙන බව සතිමත්ව දුටු වෙමි. සක්මනේදීද සිත බාහිර අරමුණු වෙත යොමු වීම සිදුවේ. එය දුටු පසු නැවත සක්මනට සතිය පිහිට විය හැකිය. දිගටම සක්මන් කිරීමේදී මද නිදිමත ස්වභාවයක් දැනි සක්මනේ වේගය අඩුවීමක් සිදු වුනි. ইহත කරුණු සලකා බලා මාගේ ඉදිරි භාවනා කටයුතු කර පවත්වාගෙන යාමට අවශ්‍ය උපදේශක් කාරුණිකව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේක අවස්ථා දෙකේම පිට ගියාට පස්සේ නැවත අරමුණට ගන්න පුළුවන් බව මම ශක්තිය විදිහට වාර්තා කරලා තියෙන එක හොඳ ඉදිරිපියවරක්. ඒකට ඊට පස්සේ ගත්තට පස්සේ පරියන්කේ නම් පිම්බි මහැකිලිමට ගත්තට පස්සේ සක්මනේ ඉඳලා වම දකුණ ගත්තාට පස්සේ යන්න ඉස්සෙල්ලට පස්සේ ඉස්සෙල්ලා වගේ බලනකොට දැන් අර පිම්බි මැකිලිම පේන ප්‍රමාණය හොඳට පේනවාද වෙනදට වැඩිය ඔද්දල් වෙලාද නැත්නම් වෙනද විදිහට මේ ඉස්සෙල්ලා වගේම පේනවාද කියන වාක්‍යයත් ඕකට දැම්මනම් තමයි රචනයේ අංග සම්පූර්ණ හිත නැවත අරමුණට ආවට පස්සේ අරමුණත් එක්ක කොච්චර ඉක්මනට සුවද වෙනවද අරමුණ කොච්චර සමීප විස්තර කියන්න පුළුවන්ද කියන එකෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ හිත කැළඹිලාද නැද්ද කියලා. හිත කැළඹිලා නම් ආපහු ඇවිල්ලා අරමුණට බැහැ ගන්නකොට කල්ලිලා යනවා. ඉස්තර නැහැ. කිසි කලබලයක් වෙලා නැත්නම් ගිය බවක් ගණන් ගන්න නැතුව ආපු වෙලාවෙ ඉඳලා මූල කර්මස්ථානයේ විස්තර පැහැදිලිව විස්තර කරන්න පුළුවන්. සමහර ලාට තිබුණත් වඩා විස්තර වෙන්න වෙලාවකුත් තියෙනවා. ඒක නිසා ගිහිල්ලා එන එක හොඳයි, එන බගන් ලියන එකත් හොඳයි. ආවට පස්සේ මූල කර්මස්ථාන මෙහිත බහලා ප්‍රත්‍යක්ෂණය කරලා යන්න ඉස්සෙල්ලා තිබුණ එකේ මේකේ අතර වෙනසක් සඳහන් කරන්න පුළුවන් නම් කමටහන් කවුරු සුද්ධ කරන්න ඕනේ තමන්ටම සුද්ධ වෙනවා. තමන්ටම කියන්න පුළුවන් හිත පිට ගියාට පස්සේ මම දකින අරමුණ තිබුණ ගානටම තියෙනවා නැත්නම් අරියාදු වෙලා තියෙනවා නැත්නම් තිබුණට සෙදී හොඳ වෙලා තියෙනවා කියලා. ඕකෙන්ම අපිට පුළුවන් කරුණු දෙක තුනක් ළඟා ගන්න එකක් කාරණාවක් කියනකොට අංග සම්පූර්ණ කාරණාව කියන්නේ නැත්නම් අනික් කෙනාට මත ප්‍රකාශ කරන්න බෑ. ඒ නිසා ගිහිල්ලා ආවට පස්සේ ගියාවයි කියන්න එපා කොහොමද වග විභාග කියලා කියන්නේ. දෙක ආවට පස්සේ කලබල වෙලා නැත්නම් පව් සිද්ධ වෙනවා අහෝසි වෙනවා කියන එකක් සිද්ධ වෙනවා. එතන එතනම පව් ගෙවල් කිරීමක් ඒක අපේ ජීවිතය හැම වෙලාවෙම සුවිශේෂීම ලක්ෂණයක් බෞද්ධයා දන්නේම නැති එකක්. ආපහු ආවට පස්සේ බලනකොට කියන්න පුළුවන් නම් අරමුණේ මොකක්වත් නැහැ මට තිබුණ විදිහටම අරමුණ පවත්වන්න පුළුවන් කියලා කිසිම කෙලෙසයක් පිට හිත පිට යෑම වෙලා නැහැ. තුන්වෙනි එක ඒ දක්ෂකම Tamanට බුද්ධිය ලැබෙන්නේ කිව්වොත් විතරමයි. දේශනා කෙරුවොත් විතරමයි. පාපොච්චාරණය කෙරුවොත් විතරමයි. Taman දැනගත්තට වැඩක් නැහැ. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කියන්න කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඊට පිට යනවා. හරි. නැවත ආවට පස්සේ තිබුණ විදිහටම කරගෙන යන්න පුළුවන් වුණාද? හිත අරියාදු වෙලාද හොඳ වුණාද ආන්නේක කියන්න පුළුවන් නම් එතන එතන පව් එතන එතන හොදන්න පුළුවන් ක්‍රමයක් මේක දන්නවනම් manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා තේරුම් ගනි මේක මෙතන හේතුවේ නැත්තම් ditta ධම්ම වේදිනේ වශයෙන් අපරාපරිය වේදනාවට ගියොත් ලිගාවාත්මයට ගියොත් කොච්චර පටලවිද කියලා කියන්න බෑ කාටවත් කියන්න බෑ උපපජ්ජ වේදිනියට ගියොත් එහෙම ආත්ම ගන්නකට පස්සේ හිතා ගන්නවත් බෑ මේ එදා කරපු එකේ ඵලයක් කියලා. දැන් මේක කහ කෑල්ල දිගට ගැඩුවා වගේ හිත පිට යෑමේ ඵලෙ. අරමුණ හොඳට පේනවද නැද්ද? මේක ලිව්වට පස්සේ chapter close. කතා ඉවරයි. ආයෙ මොනවත්වත් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක අඩුපාඩු සහිත වුණොත් ඉතින් ඒකේ වැල්වට ආරං වැල්වට ආරං යනවා. ඉතින් ඒක එක පුංචි වැඩක් ඉවරක් කරන්න පුරුදු කරා. හිත පිට ගියා සද්දකට ගියා නැවත ආවා ආවට පස්සේ හිතේ තියෙන පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම තිබුණත් එක්ක බලනකොට ගානටම තියෙන කරදරයක් නැහැ. ඒ නිසා මේ හැකිලිම ඇවිස්සලා. එහෙනම් පිම්බීම ගැන තිබුණත් වැඩිය හොඳට පේනවා. උන්නේ කාරණාව කියනවා නම් බෝතලයක් අරගෙන මූඩියකින් වැහුවා වගේ කියලා කියනවා. මුද්දරයක් අරගෙන ඇන්ලොප් එකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ ඇලෙවුවා වගේ තමයි. ඒක තමයි ක්‍රමී. ඇන්ලොප් එක පිටිපස්සේ ඇලෙවුවොත් සීල් ගන්න මිනිහට ඔක පෙරලා පෙරලා බලන්න. බෝතලය ඇත්තෙබට මූඩිය නැත්තම් මිනිහ කිටියට ඔළුව නැවා. මේ කාරණාව ලියන්න බලන්න මිනිහට ඔළුව තියෙනවා බෝතලෙට මූඩිය තියෙනවා හරියට නිහිතන මුද්‍රේ ගහලා තියෙනවා තැපල් මාර්ගේ වැඩි වෙනවා. ප්‍රශ්නේ ඉවරයි. තව විනාඩි 15ක විතර කාලයක් තියෙනවා කාට හරි මේ ධර්ම සාකච්ඡාවට මේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව අදාළ ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ කමඨාන් සුද්ධ කිරීම ශීර්ෂයෙන් කියන්න යමක් තියෙනවා. අවසරයි. අවසරයි සාවිනාකරතර සාහිණවංශ. මම මේ මාත්‍යස්ථාන ආධුනික පළවෙනි වතාවට ආවේ. ඒ වුණාට මම කලක් වෙන වෙන භාවනා මාත්‍යස්ථාන වල භාවනා කරලා තියෙනවා. ඒ භාවනා මාත්‍යස්ථාන කල දැන් මෙහාට ආවත් මට අරමුණක් කියලා දැනෙන්නේ නැහැ. මේ සිතේ කම්පන මේ සිතුවිලි එන යනවා කම්පන චංචල සැරින් සැරේ එනවා. මේ හරින් අරමුණක් කියලා වම දකුණ පිම්බීම හැකිලිම කියලා එහෙම දැනීමක් දැනෙන්නෙම නැහැ. දැන් මේ වෙලාවකට බෙල්ල මෙහෙම හරවන්න හරවන්න වම් පැත්තට ඇලවෙනවා දැනෙනවා. ඇලවෙනකොට ආයි හරි ගන්නවා ආයි ඇලවෙනවා. ඒ වගේ මේ නිතරම ඒක දැනෙනවා. ඒ දැන් ළඟකදී ඉඳලා මේ ළඟකදී ඉඳලා තමයි ඒකත් එහෙම වෙන්නේ. මේ දැන් මේ දැන් සක්මන් අරමුණේ ඉන්නවා දැන් අර සැරින් සැරේ කම්පන චංචන එනවා ඒව දැනෙනවා මේ අර හිස්තැන්ට වගේ මොනවා නොදෙන යනවා ඒකත් දන්නවා නිකන් ගැසිලා වගේ ඒ ඔක්කොම දැනෙනවා ඒව දන්නවා දැන් සක්මන් කරන්න ගියාමත් අරමුණක් නැහැ නිකන් යනකොට පැදි පැදි තමයි යන්නේ කෙලින් එහෙම යන්නත් බෑ ටික වෙලාවක් ගියපු ගමන් නිදිමත හැදිලා වැටෙන්න යන තරමට නිදිමත හැදෙනවා සක්මනේදී ඒතර සක්මණේ පරියන්කේදී දිගටම සතිය තියෙනවා කියලාද හිතෙන්නේ නැත්නම් අරමුණක් නැති නිසා සතියක් නැහැ කියලාද හිතෙන්නේ සතිය තියෙනවා කියලා සහදේම දැනගන්න පුළුවන් සයින්ව සතිය තියෙනවා කියලා ගන්න. ඒක එහෙම තියෙද්දී අරමුණක් අවශ්‍යද? අවශ්‍ය නැහැ. ඒ නිසා අරමුණක් හොයන්න එපා. එහෙමයි. අරමුණක් ඕනේ කරලා තියෙන්නේ සතිය පිහිටවන්නනේ. අපිට සතිය පිහිටවන්නේ නැතුව සරමුණක් නැතුව සතිය පිහිටවනවා නම් අපිට ඒ ප්‍රශ්නේ නැහැ බල්ල මැට්ටෙන් හරි කමන්නේ මියවල්නවා නම් ඉච්චනේ අපිට ඕන කරලා තියෙන්නේ. ඒ නිසා බලන්න මොකෙන්ද Taman දන්නේ ඉඳගෙන ඉන්නකොට සතිය තියෙනවයි කියලා. සතිය තියෙන බවට ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? උරගා බලන්නේ කොහොමද කියන එක නිතරම අභියෝග කරන්න. ඒකට යම් වෙලාවක Tamanට තේරෙනවා මොනව හරි හොල්මනක් නිසා මම මැරිලා නැති බව මට තේරෙනවා. මට නිින්ද ගිහිල්ලා නැති බව මට තේරෙනවා. මට ක්ලාන්ත වෙලා නැහැ. එහෙමනම් තව අරමුණු ඉල්ලලා අඬන්න එපා. එතකොට වෙන්නේ මොකද්ද අර පෑදිදියට බොරදී එකතු වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. ඒ නිසා අරමුණු මෙහෙම අහන්නක් එතකොට ඔය බුද්ධ ඥානසිකයකට කිට්ටුවෙන් ගන්න පුළුවන්. අරමුණක් තියෙන හිතද හොඳ අරමුණක් නැති හිතද හොඳ දෙකෙන් කොයි වැඩි කුසලතාවයේ තියෙන්නේ අරමුණ තියෙනකොට තියෙන බව දැනගන්න එකද නැතිකොට නැති බව දැනගන්න එකද අරමුණක් නැති බව දැනගන්න එක හොඳයි එහෙමනම් මොකද්ද ප්‍රශ්නේ දැන් ආයෙත් අහන්න බෑ ප්‍රශ්නේ දැන් අරමුණක් තියනවට වැඩිය අරමුණ නැත්නම් හොඳයි එතන ඉතින් ඉදිකට කරගන්න. හරි දැන් අම්මා මෙතෙන්ට ඇවිල්ලා අහන්න හදන ප්‍රශ්නේ ආයෙත් අහන්න දැන් වර්ණ ගන්න බලන්න මොකද්ද දැන් දැනගත යුතු සභාවට දැනගත යුතු ප්‍රශ්නේ මොකද්ද? දැන් මට සයින්වත් දැන් මට ඕන වෙලා තියෙන දැන් අර එක තැනකට ගියාද මට හරියට දිගට භාවනා කරගන්න බෑ සැරින් සැරේ කැඩි කැඩි එක එක තැන් වලින් ගියාට මට ඉතින් දැන් ඕන ඉදිරියට දිගටම භාවනා කරගෙන යන්න දෙසතමයි. හරි භාවනා කරගෙන යනකොට දැන් මේ හම්බෙලා තියෙන දවස් 10කේ කරමු ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ මගේ තියලවයි කියලා. මේ දැන් මොකද්ද ආන්න තියෙන ප්‍රශ්නේ? කමටහන මොකද්ද සුද්ධ කරගන්න තියෙන්නේ? මට දැන් අරමුණක් නැති එකෙන් ඒක කරගෙන යන්න පුළුවන්. අරමුණක් නැති එක හොඳයි කියලා ඉතින් දැන් මට තේරෙනවා. ඔව්. එහෙමනම් ආය අරමුණක් ඉල්ලන්න එපා. එතකොට වෙන්නේ කක්ක පැකට් එකක් තමයි හම්බෙන්නේ. ඒ නිසා මේ කක්ක සුද්ධ කරගත්ත එකේ කක්ක දාන්න එපා. අපි හිතනට බොහෝ ඉක්මනට හිත පිරිසුදු වෙනවා. අපි ඒක අව탁සිරු කරලා තියෙනවා. අපි හිත පිරිසුදු කරන්න කල්ප හතක් යයි. මෛත්‍රී මතු බුදුහාමරෝ දකින්න වෙන්න වෙයි. දසපාරමිතා පුරන්න වෙයි කියලා අපි ලයිස්තු දාගෙන ඉන්නවා. ඒ නිසා හිත පිරිසුදු වුණාට පස්සේ ඒකේ සතුටු වෙන්නේ නැහැ. ඒක උත්තරයකට ගන්න එක ප්‍රශ්නයක් කරගන්න. මේ තියෙන ඔක්කොටම තියෙන මේ ප්‍රශ්නේ. කිසිම කෙනෙක් හිතන්නේ මෙච්චර ඉක්මනට හිත පිරිසුදු වෙනවා කියලා. උදාහරණයක් වශයෙන් කියනවනම් සක්මන් කරනකොට රාග ద్వේෂ නැති වෙනකොට නිදිමතක් වෙනවා. නිදිමත කියන්නේ කෙලෙස් නැති වෙලා. කෙලස් තියෙනවා කවදා නැහැ ඉද්ද ගැහුවා වගේ ඔය කොල්ලෙක් කෙල්ලෙක් දකින්නකොට ඇවිදින හැටි බලන්නකො. ආ හෙල්ලෙන්නේ නැහැ ඍජුව තියාගෙන බොඩි බිල්ඩ් එක V shape බොඩිය දාගෙන ඇවිදින්නේ. පේන්නේ නැති වෙනකොට ඉතින් මෙච්චර ඉක්මනට කෙලස් නැති කරන්න පුළුවන්. නමුත් ඒක හුඟව දෙනකොට ප්‍රශ්නයක්. ඇයි මේ සක්මන් කරනකොට මෙච්චර ඉක්මනට වෙන වෙන්න පටන් ගන්නන්නේ? ඇයි මේ පරියන්කෙට ගියාට පස්සේ මෙච්චර ඉක්මනට බෙල්ල කඩා වැටෙන්නේ? බෙල්ල කෙලින් තියෙන්නේ කෙලස් තිබුණොත් විතරයි. ඒ කියන්නේ රංගපෑමක් තියෙනවා නම් විතරයි. ඒව නැත්තම් මේක ඔය වැක්කිරලා ඉනවා පොඩි එකේ අම්මා ගොඩක් බුදියන්නේ පොඩි එකෙක්ගේ හැඩයක් තියනවාද? අම්මයි බොක්කේ ඇතුලේ ඉන්න බබෙක්ගේ ඉරියව්වක් තියෙනවා ඌ ජොලි ඉන්නවා. ඒ නිසා අපි කවදාවත් විශ්වාස කරන්නේ මේ කෙලෙස් සහිත හිතක් මේ බුදුආමසංගමේ ජපමන්ත්‍රයේ සතිය දාලා කොච්චර ඉක්මනට සුද්ධ වෙනවද කියලා. ඒ සුද්ධ වෙන්නේ එකම ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. මට අරමුණක් නැහැ කියලා ප්‍රශ්නයක්. අර පොඩි ළමයෙකුට පන්තියේ ටීචර් කියලා දුන්නලු සතිය පිටවන සතිපාසලේ. ඉතින් ඒ ළමයිගොල්ලෝ මම ඉඳගෙන ඉන්නකොට මට වැටෙනවා මේ පස්සේ හැප්පෙනවා. තව කෙනෙකුට පිම්බෙනවා හැකිනවා. ඇඳුම් තෙරපෙනවා පේනවා. තව කෙනෙකුට හුස්ම ගන්නවා දෙන මේ ළමයිගොල්ලෝ මොනවත් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ටීචර් හිතුවලු මෙයාට උපදෙස් හම්බෙලා නැතුව ඇති කියලා. ඊට පස්සේ කිව්වලු ඉඳගත්තට පස්සේ මොනවද පේන්නේ බලන්න කියලා. ඉතින් ළමයිගොල්ලෝ ඒක තමයි කිව්වේ පේන්නේ නැහැ. තුන්වෙනි දවසේ බලකට පස්සේ ළමයා කිව්වලු වැරදිලා වගේ මට දැන් හුස්ම ගන්නවා පේනවා. ඉතින් ටීචර් හරි සන්තෝසයිලු අම්බෝ යන්තම් ආනපානිය වුණයි කියලා. දවස් දෙකක් භාවනා කළේ ළමයි කළු ආයෙත් ආනපානෙ නොපෙනී ගියා. ඊට පස්සේ ඕත් හොඳයි කියලා. ඉතින් ළමයා වල ටීචර් ඕක තමයි පටන් ගත්ත දවසේ තිබුණේ ටීචර්ට දැන්ද හොඳ උනේ කියලා වල. <laughs> වැඩි හිටියට කවදාකවත් මේක තේරෙන්නේ නැහැ. පොඩි එකට තේරෙනවා පටන් ගන්නකොටත් මම හොඳයි. මේ ටීචර් තමයි යකෙක් බන්දන්නේ ආනපනි කියලා. ඊට පස්සේ ඒක ගෙවුනට පස්සේ හොඳයි කියනවා. ඉතින් පටන් ගන්න ඉස්සෙල්ලාම අහුවෙන්නේ නැත්තම් ඊටත් වැඩි හොඳනේ. ඉතින් ධම්මවේරි හම්දෝ කියන මේ වගේ පොඩි ළමයෙක්ගේ වචන අහලා කමටහන සුද්ධ කරලා දෙන්න බැරි නම් ළමයා කොච්චර අමාරු වෙටනවද කියලා. මේකට මේ ඕක නැත්තම් වෙන ගුරුවරයෙක් ගාඩ බලයන් අරක අරගනින් මේක අරගනින් කියලා යක්කු බන්ධන වෙනකොට මොනවත් නැත්තම් හොඳයි කියවෙන්නේ නැහැ. කියවෙන්නේ නැත්තේ මොකද? ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. ප්‍රශ්නේ අහන්නෙම චෝදනා ස්වරූපයෙන්. ප්‍රශ්නේ අහන්නෙම උත්තරේ ප්‍රශ්නයක් කරගෙන. ඒක වෙන්නේ ඒ ඒ උත්තරේ ප්‍රශ්නයක් කරගන්නේ බෞද්ධයා විතරමයි. පොඩි ළමෙක් ප්‍රශ්නයක් කරගන්නේ කතෝලික මිනිසුරු දුන්නොත් ප්‍රශ්නයක් කරගන්නේ මුස්ලිම් මිනිසුරු දුන්න ප්‍රශ්න කරන මොකද මේ සුගේ මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. බලාගුවා පේන්නේ නැහැ. හොඳයි. ඒක නිසා පේන්නේ නැතිකම කෝ පේනකම දැනගන්න එක විතරයි සතිය තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන්සේ දේශනා කළ තියෙන අරමුණ කියන්නේ කෙලෙස් අරමුණු කෙලෙස් ගුරුසු නම් අරමුණු ගුරුසුයි. කෙලෙස් සියුම් නම් අරමුණු සියුම්. ඒසම මේ ගුරුසුට වැටෙන අරමුණ සියුම් කරන සියුම් කරන යන එක තමයි කරන්නේ. ඉතින් පටන් ගන්නකොට තිබුණ නැත්නම් ඒකට සාදර වෙලා අනේ හොඳයි. උන්ට කොච්චර වෙලා නලියන්න ගලන්නේ නැතුව මේ මොනවත් නැති භාවයේ ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒක වශී කරගන්න ඕනේ. නිකන් ආවට කියාට බෑ. එතකොට අනේ අරමුණක් ආවේ නෑ නේ කියලා චෝදනා කරන්න පටන් අරගත්තොත් අර සම්පූර්ණ පෑදීතියට බොරදී එක තුන වෙනවනේ. අර සම්පූර්ණ කිරි කලියට ගොම කඳුලක් දැම්ම වෙනවනේ. ඉතින් ඒක නිසා උත්තර නැවත නැවත ප්‍රතිඋත්තර අහලා තමයි මේක විසඳලා දෙන්න පුළුවන්. කෙලින් කතා කරලා විසඳලා දෙන්න බෑ. ඒ නිසා භාවනා කරනකොට වැටෙනදී වැටෙන විදියට ලියන්න මේක රචනා කරන්න යන්න එපා. මේක සංස්කරණය කරන්න යන්න එපා. ඉඳගත්තාම මොනවත් වැටෙන්නේ නැහැ හොඳයි. දැන් මොනවාක්වත් දත් 32ක් තියෙන දත් වල අමාරුවක් නැහැ. ඔක ලියන්න දෙන්නේ නැහැ. රිදෙනවා නම් විතරක් රිදෙන දතර ලියනවා. ඒතකොට කමඨාන් සූත්‍රණ කියනවා හරි එක දතනේ රිදෙන්නේ අනිත් 31 දිහා බලපන්කෝ කියලා. තද්ද වෙනවා. මේ මේ අමාරු දතර ගැන කියන්නේ නෑ මං කියන්නේ අනික් දත් වල රිදෙන්නේ නැති බව බලපන්කෝ. පේන්නේත් නෑ කියනවට කැමතිත්. අර රිදෙන දත විතරමනේ අපිට පේන්නේ. ඒ තරමටම කෙලෙස් වලට අපි කැමතියි. ඒ තරමටම අරමුණු වලට අපි කැමතියි. ඒ නිසා අරමුණ ගන්නේ මේක ගෙවන්න පුළුවන් බව පෙන්න. පටන් ගන්නකොටම අරමුණ නැත්තම් ඒ தත්ත්වෙ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙමයි සර්. පිළිසිද? එහෙමයි සර්. හොඳයි අපිට වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක සැසිවාරය සමාප්ත කරනවා. අපි පැයක සක්මනකට පස්සේ පැයකට විනාඩි සල්පයක් තියෙන තුනට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. අපේ පළවෙනි සැසිවාරය මෙතනින් සමාප්තයි. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.